ශාමලේ මහත්මිය තිරුවන් සරණයි අපේ හාමුදුරනේ දැන් මුලදී අපි ධර්ම ධම්මග පුහුණු කරන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් අහලවත් ධම් පොත් කියවලවත් නෙමෙයි මම මම කලේ හිමයි දැන් කියන්නේ අර බණ අහලා තිබුණා ඒ අහලා තියෙන විදිය ඒ දැනගත්ත දේවල් අනුව මට තේරෙන විදියට තමයි මුලින් පුහුණු කරේ එහෙම පුහුණු කරගෙන යනකොට දැන් ඔබ වහන්සේලාගේ දේශනා අහන්න කලින් එහෙම පුහුණු කරගෙන යනකොට මට දැනුණා එක තැනක් මේ දැන් හොඳට ධර්මක වඩාගෙන ගියා නමුත් එක තැනක හිර වෙන ගතියක් දැනුණා මේ කරන කිසිම දෙයක් හරියන්නේ නැහැ ඒකේ වෙන්නේ නැහැ වගේ දෙයක් දැනුණා. ඒ වෙලාවේ මට හිතුණා මම කරපු අකුසලයක් මතුවෙන්න මට දන්නේ නැහැ. බාධක හරියට ආවා ලෙඩ දුක්කාවක් පරිසර බාධකත් ආවා. ඉතින් මේ මට හිතුණා මේක මොකක් හරි කරපු අකුසලයක් හරි මේ වෙන්නේ නැති කියලා මම ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දැන් පින් කරොත් එහෙම කුසල් කරොත් කුසල් දැඩුවොත් මගේ මාර්ගය පැහැදිලි වෙයි කියලා මට හිතුණා. එහෙම හිතලා මම මේ මල්ලාසන සුද්ධ කරන්න, පන්සල අතු ගන්න, මේ පැන් වඩ පැන් තියන් බුදුරජාණන් වහන්සේට එහෙම ගොඩක් දේවල් කළා. හැබැයි කරන ගමන් හිතින් අදිෂ්ඨාන කළා මගේ සිතේ තියෙන අකුසල් සියල්ල දුරු වෙලා මේ මේ මේ දැන් අතු ගන්නකොට සිහිපත් කරා මේ පොළවේ තියෙන මේ අතු ගෑවෙන වැලි කැට ගන්නට මගේ සිතේ තියෙන කෙලෙස් දුරු වෙලා නිවන් මඟ මට පැහැදිලි වේවා කියලා එහෙම ප්‍රාර්ථනා කරා. දැන් පිරිසිදු පෑම් බඳුනක් පූජා කරනකොට ප්‍රාර්ථනා කරා මේ පිරිසිදු වූ පවිත්‍ර වූ පෑම් බඳුන වගේම මට කියන්න මොකක්ද කාරණේ කියලා දුන්නා. වෙන්න කියලා. ඉතින් මේ මට නිවන් මාර්ග පැහැදිලි වෙන්න කියලා. මම කියන්නේ දැන් මේ මේ කුසලය සාමින්හන්ස මේ දහම්මග දියුණු කරන්න මේ නිර්වාණ මාර්ගය පැහැදිලි කරගන්න මේ කුසලය හේතු වුණා නේද මේ දැන් භවයේ සකස් වෙන විතරක් නෙමෙයි නේද මේක හේතුනේ කියලා වගේ තියෙන මම වැරදිද දන්නේ නැහැ ඔබ වහන්සේ මට ඒක පැහැදිලි කරලා දෙන්න සකස් වෙන්න විතරක් නෙමෙයි අපිට නිර්වාණ ගාමිනී මාර්ගයට අනිවාර්යයෙන්ම කුසලය හේතු වෙනවා. ඒකේ කිසි තර්කයක් නැහැ. හැබැයි ඒ කුසලය හේතු වෙන්නේ අර මේ කියන විදිහට මේ බෝධිපාක්ෂික தත්වයට ඒව වර්ධනය වුණොත් පමණයි. එහෙම නැති අවස්ථාවලදී අපට කුසලය ලෞකික වශයෙන් කෙලස් ඇතිකරන්න සසර පවත්වන්න පංචස්කන්ධය උපදවන්නට උපනිශ්‍රය වෙනවා. එතකොට යම් කුසලයක් අපි ඥාන සංප්‍රයුක්තව සති සම්පජඤ්ඤයෙන් යුක්තව අපට ඒ කුසලයේ පවත්වන්නට පුළුවන් නම් ඒ වගේම විමුක්තිය ඉලක්ක කොට කෙලස් ප්‍රහාණය කිරීම කියන ඉලක්කයත් එක්කලා ඒ කුසලයේ වඩන්නට පුළුවන් නම් ඒක විමුක්තියට උපකාර වෙනවා. එහෙම නැතිනම් අපිට ලෞකික වශයෙන් තමයි කුසලයේ උපකාර වෙන්නේ. එහෙම කරනකොට හොඳට සිහිය පිහිටන්න අර බලන දහම් පොත් හොඳට මේ කාරණා මතක හිටින්න භාවනාව කරත් සිහියෙන් සිහිය උපදින ගතියක් ආවමට. එහෙම.